නම් කරන්න. බයිනවා නම් බනින්න. ගහනවා නම් ගහන්න. හිංගියක් හිංසාවක් කරන හිංගියක් හිංසාවක් කරන්න. නැත්නම් මම මේ කරව වින අනුමෝදන් වෙන්න. කැමැත්තක් ඔබතුමා හසත්. දැන් තමගේ සාපෘතයාට කියනවා නේ සාදු සාදු කියලා. ඒ විදිහට අනුමෝදන් වුණා. අර ගුණියා. අර ගෙනාව කැමැටි කාලා කාන්තකතිය වැඩි. අර බාරයාගේ උකුලටම ඉස්තියන් එහෙම ඉන්නට එහෙම නිින්ද ගියා. නිින්දනකොට ඊ නැද්ද? අර කොටලා කිව්ච්ච කුඹුරේ ඔක්කොම මඩ බෙලි. අප්පිලි. ඔක්කොම නතරන් ගියා. හීනය දැකලා වෙලා නම් විහන්න කියලා බුදුම හීනය දැක්කා. කුඹරේ කරඹ ඔක්කොම ටික හත්තන් වෙලා තියෙනවා හීනය දැක්කා කියලා. කියලා ඒ පැත්ත බලනකොට දේනට වෙනවා හතරක්. හතරම හතරක්. ඒක හීනයක් නෙවෙයි හැරෙන්න පේනවා. දෙන්නාට කියලා හීන බලම අතවලම උසන්න බෑ හතර මහා හතර. කැලි තමයි අර පස්කුට්ටි ඔක්කොම. අන්න පුණ්‍යපීන් කරගත්ත සාවරය. ඊට පස්සේ මොකද කරන්නේ මේක පිටිච්ච ඔක්කොම ගිනින්න බෑ අපිට. ටිකක් ගිහිල්ලා මේ හදිරුවන් දෙමු කියලා. ඒකෙන් ටිකක් අරගෙන ගෙනියන්න පුළුවන් මට්ටම කරගෙන ගිහිල්ලා කඩරුවාන්ට ගිහිල්ලා කන් දුන්නා. මෙන්න මගේ රූමේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා වෙටි සිද්ධිය කියලා. කඩරුව කොහොමද අංහාරි? පොළොව හපු සම්පත් ඔක්කොම අතයයි කියලා. රාජපුරු සේවක ගිහිල්ලා හතරන්ට ඔක්කොම ගෙනා මගේ බණ්ඩාරට දපල් කියලා. මිනිස්සු ඇවිල්ලා බලනකොට මරසාලි කියන එක හතරක්. බලනකොට මල විතරයි. රජුගේ විසයි බලන කොහොම අනු. දැන් රජුන්ට සාලි බලහයි. ශාබ්දිරෝ හැවැටුවා. මහා සන්තෝෂයෙන් ඉච්ච මහරත්තලා කතාවක් මට හම්බුනේ කියලා. ඊට පස්සේ මොකද හජ්ජොත් බොහෝ කෝපෙන් තොට්ටාවිර බරුන්නේ කියලා කියනවා. නෑ සාරි තියනවා දැකලාම එහෙම ගියා. එයා ගිහින් පෙන්න පියාව කියලා එක ආවා. ඒකයිදී බලනකොට ඉවලා වෙනවා ඔක්කොම රතර. අර ස්වාමීන් දීන් ඔක්කොම රතරන්නේ. අර රාජපුතිය කියනවා ඔය ඔක්කොම තියෙන මඩ. අපිට පින්න එකක් වතිය. උඹට දින ආරම්භයෙන් මං ඉතලා ඔක්කොම හදිලෝ කියනකොට. අර දෙන්නම ගිහිල්ලා මම දැන් අර කියන අර හත ගප්පයත් කරගෙන අර හත ගන්නට වෙනවා රතර වෙලා එකයි. ඒ වගේම මේක මගේ අයියක් නෙමෙයි. මේක මේ අයගේ වාසනාව. ඒ තියෙන තරම තිබෙන හතරන් උඹලගේ වාසනාව භාවිතයක මම පිළිගන්නවා කියලා බලපෙන ඔක්කොම හතරගේ ලකුණ අනිකයි. ඒවා රාජපුරුෂයෙක් කියනවා මේ ගොවියට හිමි. ගොවියට හිමි. හතරම් ප්‍රමාණය පිළිලකම් හරි මිලේ ගොඩ ගන්න. ඒගොල්ලෝ ඉන්නේ. දැන් පේනවා විශාල රත්තරන් කඳන් ඔක්කොම අරගෙන අරගෙන ගිහිල්ලා මහා රත්තරන් කඳන් ගොඩ ගහවල හරි මිලේ. අදිරු අනේ ගහන. මේ තරම් හතරම් ප්‍රමාණයක් තියෙන තවත් ඉතුරුරෙක් ඉන්නවද කියලා. ඉන්නවා නම් ඉදිරියට දෙන්න කියලා කටේ යන පෙර ගැවුවා. කවුලක් නැහැ ඇත්ත හත්තන් තියෙන කියලා. ඊට පස්සේ ඒ දෙලුම් රත්තරන් මැල්ලා කියලා අරගෙන මේ සිටුවරේ අපේ සිටුවරු අතර මහා ධනෙ කියන සිටුවරේ මහා ධන සිටුව කියන ශාලාන්තරයේදී අපිට මහතන සිටුවරයා කියලා සම්මත කළා තව සිටුවරයෙක්. දැන් අපි ඉතින් තව කතාව. දැන් මේ වගේ කියන මේ ලෝකේ ලෝකෙසි අකින්ට ආගම තේරුම් ගන්න බෑ. හිත වෙන්නේ කොහොමද කියලා. නෝ පුණ්‍ය ඉදියේ කියන එක ඇගිලා අපහම අන්නේ වගේ ලැබෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවස්ථා අති දුර්ලභයි මොකද මහා විශාල පින්නක් දහමක තමයි එහෙම වාසනාව පහළලා විශේෂය තුළ ලෝකයේ තුළ පන්තිදී මුතුමැණිකන් කියලා හරියනීමට සම්බන්ධ වෙන්න හේතු වාසනා ලැබෙන්නේ. අනේම අවස්ථාව තමයි මේ පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපිට හිතා ගන්න බැරි අචීත ලෝකයේ සිටියා. ඒක නෑ කියලා අපි නිගමනය කරන්න බෑ. මෙහෙම දේවල් ලෝකේ හිත වෙනවා. ඉතින් ඒ නිසා නමුත් ඒ මොන පරිත්‍යාගය ලැබුණා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක අයිඩියව නිසා කොහොමදින් හිතවල යන්නකොට ඒ උස්සගෙන ගිය කියන එකක් හතරම නිදානේ දාලා තමයි මල්. හැබැයි හතර හතරම හදානත් ආසාවක් තිබෙන්නේ නැති හින්දා තමයි මෙතන මෙල්ලට අනුසලෝකින් මනුසාංගාරී ඉක්මවා ගිය නිසා දෙව්ලෝකිලා වන්නේ. තව කෙනෙක්ගෙන් දෙව්ලොත් දෙවියෙක් කියලා අපන්නගේ හරහා වෙනවා. ඉතින් ඒ නිසා ඒකදී අපි දකින්න ඕනේ දුප්පත්නා කියන වචනේ තියෙන්නේ අරකට වැඩිය. මත් දෙනකොට දීවිදේ අඩු වෙනවා. ඊට පස්සේ හේතුවා පහළ වෙනවා. මහා සම්පත්තියකට හේතුවා පහළ. හේතු මිනිහා ගැහැරෙන්නේ පහළ යකි යකි දෙනකොට ඒ දීවිදේ අඩු වෙයි නේ පොයි. ආයතනය ගැහැරෙන්නේ අර හේතුව ඵලයා පස්සේ නැගිලා ඇහැට ගෙන්න පහළ වෙලා ඉර පෙන්නේ. ආන්දම මෙහෙම එකක් පහළ වෙනවා. හැබැයි ඒතර හේතුව පේන්නේ නැති නිසා පහළ වෙච්ච එකේ මත් වෙනවා. හේතුව දකින්න බෑ. අවිද්‍යාවේ ස්වභාවයක් තියෙනවා. ඒ පැත්තේ වහනවා. හැමදේම හේතුව වහනවා ඵලෙ පේනවා. ඊහාම ලෝක සත්‍යය හේතුව ගන්න ගන්නේ නැතුව අර ඵලෙට ඒක ඇලෙනවා උද්දා වෙනවා. ඒක වැටෙනවා සංවේගීකපතිලා දුස් වෙනවා. ඔය එකකින් එකට ලෝක සත්‍යයපත් වෙලා යනවා. ඒක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය. සියල්ල කැමැති හෝ අකමැති සිය නොපවතී. එහෙත් නාම ගෝත්‍ර පමණක් පවතින ආකාරයේ පැහැදිලි කර දෙන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් සියල්ල කැමැති සිය පවතින්නේ නැහැ. අපි අකමැති නම් අකමැති කියලා ඒක එහෙම අකමැති නිසා ඒක නැති වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන සියලු දේටම හිමිදී. දැන් නාම ගෝත්‍ර පමණ පවතිනවා කියනකොට නාම ගෝත්‍ර නජිරතිය දේශනාවක් තියෙනවා. නාම ගෝත්‍ර දිරන්නේ. හැබැයි නාම ගෝත්‍ර කැමති හේම පවතිනවා. ඒකයි දැන් මෙතන තියෙන ප්‍රශ්නේ. නාම ගෝත්‍ර කියන්නේ මොනවද? අපි කරන කියන හිත දේවල් වල එක්තරා සටහනක්. අර නාම තලයට අයිති වෙන්නේ. මතක සටහන් වශයෙන් පිළිදෙනවා. ඒ පවතින මතක සටහන් නැති වෙන්නේ නැහැ. හැබැයි මතක සටහන් නැති වෙනවනම් අපි කැමති දේ පවතින්නේ. දැන් අතීතේ යම සිද්ධ කරලා ගිය අපි ලොකු ආස්වාදයක් ලැබුවා. ඒක මතක් කරගුණාම මතක් වෙනවා. නාම සටහන ඉඳ දෙනවා. දැන් අපිට හිතනොත් එහෙම අපි හරි ප්‍රියමනාප නාම සටහනකට අපිට මතුවේ. ඒ එහෙම මතුවේවා කියලා හිතනවා. අපි කොච්චර කැමති වුණත් ඒ නාම සටහන අපිට ඕන ගන්න මතු කරගන්න. ඒ සටහන සටහන් වල ඵලියට ඒ ආස්වාදය අපිට නැති වෙන්නේ නැහැ. අනේ මතකයි පුංචි කාලේ ඉස්කෝලේ ගිය හැටි පෙරළු කාර්යය හැටි ළමයි එක්කලා සෙල්ලම් කරුවා හැටි. අනේ කවදා අපිට එහෙම කාලයක් ආයෙ එන්නේ කිය ඉන්න. දැන් එහෙම නේ කිය හිට දෙනවා. සතහා වෙන්නේ නැහැ. ඕක සතහා කැමති සී. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියල්ල කැමති සී නැහැ කිය. සියල්ල නැතිනවා කියන කතාවක් නෙවෙයි. සියල්ල කැමති සී. මේ මහා දුක්ඛන්දරාවක් ආපිරක් මතක් වෙනවා. අනේ මගේ දරුවා මෙහෙම වැටුණානේ මලානේ. ගහේ වැටුණානේ, තරබයක් ඇවන්නේ. අපේ මතක් වෙනකොටම ඇති වෙන සංවේගය. අනේ යාති යාති ආද එහෙමක් නම් වෙන්න එපා. ඒ වගේ එකක් නම් වෙන්න එපා. අනේ දඩුවට නම් එහෙම කරදරයක් වෙන්න එපා කියන ආයි තුනක් මොකද කරන්නේ? අර හතනක් අමතක කරන්න හිතෙන. හුලන් අමතක කරන්න. ඒත් මට මතක් වෙන මතක් වෙන ගානේ දුකයි. කන ගියහම කන හිතෙන්නේ නැහැ කන්න බෑ. මතක් වෙනවා දරුවා ගැන. තරහ මතක් වෙනවා ආදාය කන්න දෙන්න පුළුවන්. ඒ කැමති නෑ නේ. ප්‍රියමනාප මතක සටහනක් හැවිසිය ගෙනන්නත් බෑ. අපේ අමනාප වරසරහන කැමැතිසේ ඉවත් කරන්න. ওই දෙකම කැමැති නෑනේ. නෑ සියල්ල කැමැතිසේ නෑ කියන ධර්මයේ ඒක රැවුණයි කියලා. පිරුවේ නෑ කියලා. කැමැතිසේ නෑ කියන එකට ප්‍රශ්නයක් එනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ සියල්ල ස්ථිර නෑ කියන්නේ මේ වෙන්නේ සියල්ල කැමැතිසේ නෑ. ඒක දැන් දිලා කියන කම සියල්ල අනිත්‍යයි කියනකොට සියල්ල ස්ථිර නෑ කියන අදහස. ඒ අදහසින් අරගෙන බැලුවා. යම් තැනක යම් පිළිහිමක් අපේ මනස ආවර්ජන කළොත් පේනවා මිස ආවර්ජන නොකොත් පේන්නේ අපි ආවර්ජන නොකත් පේන්නේ නැති වුණා. මේ මග අරහන ඉස්ලෝ පිළලා තියෙනවා. ඒ පිටීම නැති ගන්න බෑ. කරව කියපු හිතපු දේවල් මතක හතන් නැති කරන්න බෑ. ආවර්ජන නොකර ඉන්න පුළුවන් යම් කිසි හැකියාවක් තියෙනවා නම් එහෙම ඉන්න පුළුවන්. ආවර්ජන කරලා එහෙම මතක හතන කලි ගොන්නක දැනගන්න පුළුවන්. කාලේ ඈත් වෙන්න පුළුවන්. ඒකාකාරව පිටන එක නෙමෙයි කාලයට සම්බන්ධ නිසා. ඒ නාම ගෝත්‍රය කාලික දහමක් නිසා අකාලික දහමක් නෙමෙයි. කාලයත් එක්ක සම්බන්ධ දහමක් නිසා ඊයේ මට මෙහෙම මතකයි කියනවාද? කියලා කියනවා පෙරේද මට මෙහෙම මතකයි ඊයේ නෙමෙයි. එන කාලයේ මාත්‍රේ මාත්‍රේ ගෙවෙන ගනි නාම ගෝත්‍රයේ කාලයත් ඇත්තේ නැණි. නාම ගෝත්‍රය කාලය සහ කාලික. කාලය වෙලයි යන්නේ. අපෙන් ඇත්තේ. එන අකාලික නාම ගෝත්‍රය කවිදා කියන බෑ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ යමක් අසහනකාරී නම් දුක නැහැ. ඒ නාම ගෝත්‍රයේ පිරිසන්නක් නෙවෙයි. අපේ දුක නැති කරගන්න පිරිසන්න දෙයක් නෑ ඒක. නාම ගෝත්‍රයක පිළිලා අපිට ආසානීය දුක නැති කරගන්න බැරි නේ. ඒ නාම ගෝත්‍ර සාරාත්යයි කියන දෙයක් නැති නිසා ඒවත් අනාතයි. එහෙනම් ඒවත් අනාතයි කියන දෙන අසාරාතේ නේ අනාතයි. ඒක සාරාතයක්. මේ සාරාතයක් නැති එක තිබුණාම මොකද නැතුවම මොකද? ඇත්තත් එකයි නැත්තත් එකයි සාරාතයක් නේ නම අරලක් නෑ කියනකොට. මට වැඩක් නැති කැන්නත් එකයි විදුනත් එකයි තිබුණත් එකයි මගේ මොකද? ඕක නේද මේ උත්තරේ. එහෙනම් ස්ථිරව තිබුණාට එකයි ස්ථිරව නැතත් එකයි සාරාපයක් නෙන්නා මතේ පාන. ඒකට එකම සම්බන්ධයක් නැහැ. අන්න එතෙන්ට ආපුවාම නියොත්. අතර යනවා. මේක මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය වැඩි අහන්න. මොනවද දැනගන්න තිරුම් ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ මොකද? ඒ උත්තරේ ලැබුණ නැත්නම් නැවත පොඩ්ඩක් ප්‍රශ්නයක් කළා වෙනවා. තවත් මේ ප්‍රශ්නයක් තියෙනවා ගෙවල් වල ඇති කරන හොරතල් සතුන් මියගිය පසු. ඒ අයට පින් පැමිණීම සිදු කළ හැකියිද? එහෙ ගොලොත් එයාට පින් ලබා ගැනීමට හැකි වේද කියලා ප්‍රශ්නයක්. දැන් මේ gedara ඇති කරන සුරතල් සතා අපි ඉස්සෙල්ලා ටිකක් දැන් ටිකට ඉස්සෙල්ලා හේතුව පේන්නේ නැහැ ඵලය පේනවා. යාත්‍යක් වශයෙන් ඵලේ මතුනහම ඵලේ පේනවා. එවන්දු ඵලයක් හටගත්තේ මොන හේතුවකින්ද කියලා හිතලා බලුවහම හේතුව වැහිලා. හේතුව පේන්නේ. මේ gedara ඇති කරන සුරතල් සතුන් අපි හිතුවට මේ කොහෙවත් ආපියුම් කියන. ඔය ඔක්කොම අපේ ආදි පරපරේ නැදෑවිදී. අපිට හා සම්බන්ධ වෙච්ච විදිහක්මයි මේකට වෙන්නේ. නිකන් අය නෙමෙයි. අපිම කරපු අවේද අසාධාරණයක වන්දි ගවන්න සිද්ධ වෙන සතුගේ හිරිහැරෙන විදිහට ඉබන් කොටසක් අපිට හිරිහැරෙන වටම උපදිනවා. ඊට අවශ්‍ය පළු කාලයක් හැරෙනොත් මේක ඇදලා ඉනවා. ඒවා අපි යාපක් කරලා එහෙනම් අපිට උදව් කරපු උපකාරයක් අපි උදව් කරපු උපකාර කරපුවා ඉන්නවනේ. ණය ගෙවෙන පිසක් හැටියට ඒගොල්ලෝ ඇදිලා ඉනවා. ඒගොල්ලන්ගේ මොන මොන හරි උදව් කරනවා. මේ කාරණාරික ලෝකයේ සැරිසරන සාකල් අපිට වෙන් වෙන්න පුළුවන් කරනා නෙමෙයි. ණය වුණොත් ණය ගෙවන්න වෙනවා. ඒ වගේ මන්ට උදව්වක් උපකාරයක් කරොත් හැරීම හේතු වාසනාවක් වෙනවා. එහෙම වෙවි කවදා හරි මේ දෙකම ගෙවනවා. යහපතක් කරලා ලැබීම හේතු වාසනාවන්ත වෙලා ඒක ලබාගෙන ඒක භුක්ති විඳිනවා. ඒ ශක්තිය තියෙනකම් භුක්ති ගෙවනවා. ඔය හැපදිනවා කියලා නැත්නම් මේ ලෝකෙ තුල සුඛ සම්පත් විඳිනවා කියලා අපි කියන්නේ. අවිද්‍යාවක සාධාරණයක් කරොත් ඒ කරපු සාපේ පාපේ ඉවෙනකන් දුකදී කියනවා. කවදාද කියනකන් කියනවා. මෙන්න මේ කියව අපිට හැමදාම වෙලා තියෙනවා. අපිට ඕන දේ විදිහට ලෝකෙට හොරක් හෝ නරක කරලා ඉතින් නිකන් ඉන්න බෑ. ඒක තරාදීතාව වඩුවාගේ තවදුලිත කර කර අධිකාරය වෙන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ තමයි ලෝකේ පැවැත්මේ ධර්මතාවයේ හැටි. විනාකලෝ පින්පලයක් වශයෙන් ලැබෙනවා, පවක්කලෝ පවපලයක් වශයෙන් ලැබෙනවා, ලබ ලබ සමතුලිතතාවයේ නිකන් ඒක උක්ති දින්නවා. භුක්තිය ලැබෙනවා. ඒ භුක්තිය ලැබිලා ඉවරනාට පස්සේ කියනවා පින හෝ පව හෝ කිවිලා ඉවරයි කියලා. හැබැයි නැවත නැවතත් අපි කරන දියනවා ආයෙත් සකස් වෙලා ඉදිරියට ඉබඳුම පැවැත්මේ දුක හැමදේක හේතුකාරක සකස් වෙනවා. ඒක මුල්ට දගෙන ඒ තුළ පැවැත්මත් එක්ක අපි යනවා. පැවැත්මක් හැබැයි පැවැත්ම රූප ධර්මතාවයක් වන හට ගැනීම විපරිණාමයේ වැරසීම ඒකට සවිත මොන දෙල සිද්ධ වෙන්නේ. ඒ හට ගන්න විපරිණාමයට පස්සේ වැරසෙන ලෝකයේ තුල ඒ අතරතුර කාලය. කැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ රුපියක් ලබා ගන්න ලෝකයට කරන හොඳ හෝ වැරදි හෝ වැඩ දෙක හිතුවේ. ඒ දෙකේ සමතුලිතතාවයටපත් වෙමින් ලෝකයේ ප්‍රවේද පාරපතේල අපි පැවැත්ම ගෙනියන. නම් කොටස දුක් කොටස අපෝසන් කොටස සැපලිනවා කොටස දුක් දිනවා. කොටස සුවෙන් ඉන්නවා කොටස දුකෙන් ඉන්නවා. එක එක ආකාර කොටස ලාසන කොටස කැරයි මෙහෙම විවිධතාවයක් මත වෙනවා. මේ අපි විසින්ම ලෝකයට කරපු යාළුවෝ විපාකේ මුල් කරගෙන ඒ විවිධත්වයේ මූලික හේතු හකස් වෙනවා. කම්මං විභජති සත්තා හීනා පනීතා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යාගේ මෙබඳු බෙදීමට හේතුව. මේ කර්මයේ විසින් ලෝක සත්‍යය බෙදනවා කියනවා කියන්නේ. හේ ප්‍රණීත වාසිය. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. ඉතින් ඒ බඳු ආකාරයෙන් අපි ළඟට මේ සත්‍යයක් ඉන්නවා නම් අපෙන් කණ්ඩ වෙලා කණ්ඩ හේතු තියෙනකමයි අපි ළඟට දෙලා කැම වෙලා කණ්ඩ එන්නේ. ඔය සත්‍යයක් තියෙන්නේ. ඒ නිසාම අපිට නොදින්නත් බෑ. කනපත්පංගු විහාරේ උන ටිකක් දෙන්න දෙන්නේ. බොහෝ ප්‍රදාන කම්පාව වගේ යවට මේ දාන කම්පාවට වැඩි එන්නේ නායකවල තියෙන හැදෙන පරිසරයේ හැටි. දයානු කම්පාව කියන නියම දයානු කම්පාවෙන් නම් ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. ප්‍රඥාව පහළ වෙච්ච නැති කෙනෙක්ගේ දයානු කම්පාව කියන එක ලෝකම්මගේ කලාවක් විතරයි. දයානු කම්පාවේ මුවාවෙන් ණයකවල ක්‍රම හරස් වෙනවා. නොදින්ද හිතෙන්නම නෑ උණු වෙනවා කියලා එකක් එනවා. ප්‍රඥා ගෝචර දයානු කම්පාව වුණා ඒක සිළු සතේ ඉන්න පොදුයි. නමුත් අපිට තිබෙන දයන කම්පාව නම් අපි ඇතටම බලන්න ඕනේ. අපි බල්ලන්ට කන දෙන්නේ දයන කම්පාවෙන්. අල්ලපු දෙරින්න බලහැනාව දෙනවා එහෙම. උඩ දයන කම්පාව දෙන්නේ මුස්ලිම් පිටිවා. අපි බලගේ බප්පාංගුව කන අරු වෙනවා හැබැයි. ඕම් ගෙදර කන්න දෙන්නේ නැද බලන්න. අපි කලිය ඔය බලට කන දෙන්නේ ගහමියෝකට. රූපන්. ඉතින් හොයන්ට ඔයෝ තාපම් විපාපංගුව අඳාව නේද කියලා ඔය උඹට ගහ උඩ කන්න දෙනවා. දැන් අපි බලට කන දෙන්නේ දයන කම්පාවෙන්. නැන යකිසි නේද අපේ දීදී. ඒක අපේ එක. අපේ කන්ද අපේ එකට අපි හලකනවා. බලල්ලු දෙන්නේ පොර ගන්න. හරි දාන කම්පාවෙන් තමයි බලන්ට ආදරින් කියලා ඉන්නවා. වෙන බල්ලේ කරකන්දාක් මොකද කරන්නේ? කරද ගන්න. කාපිය පිටිය කාපිය වලට ගිය පඳනවා අපේ කා දිනු. අරෝදිනන් දවස් ගාතා පොලා කුරේ. අපේ කරකන්දා. දැන් ඒ දාන කම්පාව. නේ දාන කම්පාව කියන්නේ සීල් සත්‍යයේ පොදු දෙයක් ධර්ම අනුගුලෝන කියන දෙයක්. ඔය දයානුකම්පාව හැටියට ඔය නැගින්නේ ඒක නෙමෙයි අපි දෙන්න තියෙන ණය. ණය දෙන්න තියෙන නිසාම අපි දෙමෙ හැංගීමක් ඇති කරනවා. ඒක අපිට විතරක් නෙමෙයි ලෝකත් වෙන පොදු දෙයක්. පැටියා කාලේදී තිරිසන් සරා ජීවිතයේ දෙවෙනි සමර තමයි උගේ උ පැටියා වාසය කරන්නේ. ඒ තරම් පැටියට ආදරේ. කොච්චර කාලෙද? ඒ පැටියා ලොකු වෙලා උස්ම හදලා උඩ අනේ හරි හැම උට කන් බුලුවා කාලේ එනකොට. ඒ වගේ තරහ ආදරේ දිනවා. ඊට පස්සේ ඒක නෑ. කුරුළු කූඩේ ඉන්න කුරුළු පැටියල ජීවිතේ දෙවියන් තමයි අයිතියෙන් ආරක්ෂා කරගෙන ගියා කව කව හදනවා උන් කනින් නැතුව මහතුරුට. ඒකට සතු කාලා ඉගිල්ල වෙන්න පුළුවන් කියලා හැකි වුණාට පස්සේ එයා කොල්ලා බලනවා. අර්ථ විචාදී කො. අරකවන්නකෝ. දැන් ඒක නෑ. එයා මේ ලෝභ සත්‍යයන්ගේ දෙවිලා තියෙන්නේ දයාවක ආදරය. ආදරය කිව්ව මොකද? ඉසාරාර්ථ චාරිත්‍ය කියන්නේ මොකද? උන්ගේ පැටවුනේ ආදරය කිව්ව මොකද? ප්‍රයත්න තුල ණය ගෙවන්න සකස් වෙලා තියෙන ක්‍රමයක්. ණය ඇතිලා කල්න ඊළඟ ඉවරයක් වෙයි හිතන්නේ දැක්කහම උණු වෙනවා එහෙම එකක් එනවා ඒක දීලා දිය නායක ලෝකෙට අර උණු වීම ඉවරයි අර කතාවක් තියෙනවා ඒක සාය පුරුෂයෙකුට දාව භාර්යාව දරුවෝ බලට එනකොට එයා බලට කන තිරයි නම් අහනවලු උඹ කවුද මොකද ආවේ කියලා එක්කෙනෙක් කියනලු මම පොල් කඩු නාය ගන්නවා උඹේ හාල් හාල් උඹට හාල් දුන්නා නාය ගන්න ආවා නිකන් කියලා. දැන් මෙහෙම එක එක නා කියලා නම් අන්තිම එකේ කාවලු උඹ උඹට නාය ගෙවන්න ආවට. අපි ගන්න කතාව. ඉතින් ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? නාය ගෙවන්න අපේ පුළුවන් තරම් පැමිණේ කර කර කොහොම කර වරන් නාය ගෙවුවා. අන්න මුල දෙනවා ඔක්කොම කරන කුපතා කර. නාය ගන්නාකම් ගාලා බැලලා හිංගලා ඔක්කොම නාය ගන්නවා. දැන් මේ ඔක්කොම දරුවෝ තමයි. නා දැන් උණු වෙන්නේ කාට? ඇත්ත වශයෙන් අපිට යුක්තිය සාධාරණත්වයක් දැකලා උ වෙනවා. නෑ ණය නිසා උ වෙනවා කියන එක දැනගන්න හොඳ ලකුණ. මේ සිහි බුද්ධිය තියෙන මිනිස්සයව අපිට තියෙනවා. හිතලා වань කොටක්ම වට විදා නැන්න තම තමන්ගේ අපේ පරිසරේ මිනිස් පරිසරය තුල දේවල් වල කියන කාරීතු ලැබුණාම දේවෝපියේ ධර්මයේ එක තියෙන දීමේ ගැනීමේ සම්බන්ධතාවයේ ලොකු වෙනසක් තියෙනවා. සමහර දරුවෝ ඉන්නවා හරි හම්බ කරලා කන්නේ බොන්නේ නැතුව ගෙනහලා අම්මා සාත්තර ගෙනත් දෙනවා. සමහර යෝන් ඉන්නවා බැලලා ගහලා අගෙන ගිහලා ඒවා විනාශ කරනවා. අර අමගේ නිසා අත්තගෙන යගොත් එහෙම මොකද සමාජයෙන් නැගෙන හිටින්නේ. අනේ මන් අරු ගෑණිට ගොඩක් බිය දීලා අපි පොඩ්ඩක් ගෙනා තියෙනවා. ඌට ගෑණි ලොකු. අර ගෙනත් දෙනකට එහෙම කියනවා. ඔක්කොම මේ පොඩි කාර වරද තමයි. ඒක තමයි ඔකට වෙන්නේ. ඒක පුති කාපා. ජාහල බැලලා කාර හංගහරි කනවල දීලා හොඳ වෙයි. මේ චරිත ලක්ෂණ නැද්ද කියලා බලන සමාජයේ. මේක පැහැදිලිව වෙන්නේ චරිත ලක්ෂණ. දැන් එතන එහෙම වෙනස්ුනේ ඇයි? ගුණේට කෘතවකාරී හිතෙන් තිබුණේ. එහෙම එකක්වත් හිතන්නේ නැහැ. අයිතුම් කරන අසාධාරණ ගන්න හිඟිහි සාරණ එක්කෙනෙකුට දුවාගයන්ගේ කැමැත්තෙන් බැරිලා ඉන්න. යුතුයම් කරන ගුණධර්ම සලකන යහපත් කෙනෙකුට අර වගේ ප්‍රියභාවයක් පෙන්වන්නේ නැතුව ඒවට කැඳින්නේ නැත අතරපත් වෙනත් වෙනස මොකක්ද? ලෝකේ ධර්මතාවය වල බැලුවොත් ඒක එහෙම එමෙයි වෙන්නේ. ලෝකේ දෙවි දිනස බලන්න බැලුවොත්. හිඟි කරන හිංසා කරන කාර්ය අකමැත්ත. දෙනෙක් කරාට ප්‍රියවනාපයක් දිදීනවා. නැවත විහිහක දඟහම එකයි පැත්තේ. හොඳට හිත බැලුවොත් ඔයා බැලුවොත් කිව්වම හිත බැලුවොත් ওই තාතේ දකින්න හම්බෙන්නේ. ඔන්න ඔකට හේතුව තමයි ණය ගෙවන්න ආව එක ගෙවනවා අනුකම්පාවක් ඇති වෙනවා. නැ ගන්න ආව එක ගන්නවා ඌ කෙරි තරහක් ඇති වෙන්නේ. ඒකට දෙන්න හිතලා. කවද ණය ගෙවලා ඉවර එකක් ඕකේ කොහොමද? අපායේ දුක විඳින එක දුක විඳින්නේ toy ප්‍රේමයයි. අපායේ බේලයන්ද බැරි තෝකයි. මහා ගිනි අපායේ දුක විඳින කාට ඉස්සෙල්ලා මහා හීතලා කෙනා. කර්මක් මෙහෙයන්නේ නැහැ. මේනේ හිතට ප්‍රතිකාමයක් වශයෙන් උට මහා ගින්නක් වේ. හිතෙන් බෙරෙන්න ගිලා ගින්නටමයි. ගින්න විදෙනවා. පිටලා පිටලා අහකට යන හිතෙන් මහා හිතල මතක් වෙනවා. අර ගින්නදී හස්නේ අමතක වෙනවා. ආයි වහිනවා. ආයි විච්චෙනවා. අර කර්ම බලේ ගෙවලා ඉවර නිකන්. ඌ අලගන්නේ කික් නෑ එතන තියාගන්න. ඔය ඕවගේ ක්‍රමයක් සකස් කරලා තමයි උඹලා දුක වෙන්නේ. පරදාර සේවනයේ ඉදිලා ඉන්න ප්‍රපුත සේවනයේ ඉදිලා ඉන්න අය. ඔය යාපියම ක්‍රමයක් හැදෙනවා රටු බුල කියලා එක. මේක කර්ම ශක්තිය කරගත්ත එක්තරා විදියක කණුවක්. බුල බුලකට තරව උපමා කළේ කටු බුල ගහගෙන. මේක සියුම් කටු තියුණු කරු හැදෙනවා කර්ම ශක්තිය. මනවදන කාන්තාව කණුව උඩට ගහින අතවනවා. මට කටු වෙන කියන මට බෑ දෙන්න යන්න මයින වෑන් කියලා යන්න හිතෙන්නේ නැහැ. පොර කාගෙන කල් දිගේ උඩ නගි. අයි කරගන්න. ලේ ප්‍රාගෙන ඇටනහර කඩාගෙන තමයි අර උඩ නගින්නේ. එක එක තරගෙන. කවුරුවා කියලා නෙමෙයි. කවුරුවා නගවන දෙයක්. කමසක් තියෙන අනිසරේ මොකද අරගෙන පල්ලෙහා. එහෙම පල්ලෙහා කතවන්න. ආපහු වයින්නවා. මත් නහර කඩාගෙන හම් කඩාගෙන ලේ කරාගෙන ආපහු වයින්නවා. අයිති කරගන්න. පල්ලෙහාට වැරුණා මේ නටවන. කර්මශක්තිය මේ ක්‍රමයක් නැවිලා මේ බලාපොරොත්තු ඉවර වෙන තාක්කල් උන්ට එකෙන් මිදෙන්න බෑ. වැඩක් නෑ හරයක් නෑ දුරුවකට මේ රැවටෙන එක මායාවක් නෙමෙයි කියලා දැක දාසේ එන්නේ කර්ම ශක්තිය විරහිත දාව. එදාට ඉතන තියෙන අයිති. එදාට කර්ම ශක්තිය විරහිත වෙනවා. දැන් මේක තමයි අපා දුක් විඳින ලෝක සත්‍යය. ගහනවා කපනවා කරනවා කියන එක නැතුව නෙමෙයි. කොච්චර ගැහුවත් කැපුවත් කෙරුවත් මේ පරිසරයෙන් අහකින් හිටින්නේ වෙන හිතුව කිසිම හිතනවා. ඒකෙම ඉඳගෙන ඒවැ වෙගෙලා ඉතනම ඉඳගෙන ජීවිතය පවත්වාගෙන රටවනවා හැඳ බලගෙන ගැගහනවා. මේක තමයි සත්‍ය දුක විඳින ක්‍රමය. ගෙදර දුක් විඳනකොට. ගහමාරා ගන්නවා, කපා කඩා ගන්නවා, කන්න දෙන්නේ නැහැ, පපි ගන්නවා, බිවි ගන්නවා, හැලී අඳ පොය ගන්නවා. ඔක්කොම කරනවා මොන මාවදියද මගේ විචාල කණි කර්මයක්. ඒකේ ඉන්නකොට. කවුරුහරි කවුරුත් අල්ලගෙන ඉන්නවා දැන්න වෙයි. යනවා ඊළඟ වහනවා කිව්වොත් එහෙම ඇයි? නෑ බෑ එහෙම නෙමෙයි. කොහොම හරි මම ජය අරගෙන ඉතනම ඉන්න ඕනේ. අදහස ඒකම. අර අපාය හරියාටම නෙවෙයි මෙහිදී. ඒක හේතුව මෙහි නැද්ද? මේ ප්‍රහේතුව කොහොමද? නිදහසට කොච්චර පරිසරයේ තිබුණා ශ්‍රම තිබුණා එහෙම මනසක් ගොඩනගන්න අවස්ථාව දෙන්නේ අර පාපකර්මයේ ස්වභාවයෙන්ම ඒක වහනවා අවිද්‍යාවේ ගොඩනගන පාපකර්මයේ අවිද්‍යාවෙන් බලන් ඒක දුමාගයක් හදනවා ඒකෙම වේද වෙලගපන් ඒකෙම විදපන් දාලා යන කොච්චර පුළුවන්කම තිබුණා දාලා යන හිතේ අවිද්‍යාව නිසාම සත්‍යයට ආම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකේ කියන තුන් ලෝකේ දාලා යන්න බැරි නිසා මේ තුන් ලෝකේම මුතුතනක් කොහොමද හැරගන්නවා මිස මේක වැඩක් නෑ මම අතරින් වැලි විදිහ කෙලවර කරනවා කියන අදහස එන්නේ අන්න අවිද්‍යාවේ ස්වභාවය ඒකයි. අන්න ලෝකයේ ලෝකයේ ගෙනියවන්නේ ලෝකයේ සැසවන්නේ තමාගේම තිබෙනව බලාපොරොත්තු වුණු නිසා. කවුරුත් මේක බලාකාරී සැසරවනවා නෙමෙයි. ඒ ඒ පැවැත්ම දුක් විඳවන්නේ තමාගේම බලාපොරොත්තු වපරි දේතන වල බහැලා රඳවලා මිසක්. කවුරුත් බලෙන් අල්ලගෙන නෙමෙයි. මේකයි තමයි තත්ත්වය. නොකේ තේරුම් ගන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? ඒ වගේම දුනහම ගඳායිකක් තියෙනවා ගත්තාම දෙන්නක් කියතියි. මේක හිත වෙනවා. ලෝක ධර්මතාවයක් කරකිලා ඒ අකුල හතු වෙලා හරි මල පිරිතේ යකු වෙලා හරි එක එක කෙනාගේ ඇතුළට එනවා. ඊයයි බහු කාලෙක තව තවත් ඇතුළට ඒ විදිහට යනවා. මේක මේ තමයි මේ ලෝකේ ඉන්නේ. මේ බඳු වෙලාවක අපිට බලුවකම තියෙනවා. දුන්න කෙනාට ගන්නයි තියා තියෙන නිසා අපි දෙන පිට ගන්න අයිතිය තියෙන කෙනාට හිමි කරගත්තේ. ඒක වැත්තා. නේ අපේ හත්මුදු පරම්පරාවේ තව ගාක් ඈතට ආන්ට ඈතට ඉන්න පරම්පරාව විශාලයි. බුදුරන් වහන්සේ වෙන්න එක්තරා අවස්ථාවක වෙන්නනවා. 90 කල්පයක් දුරින්ද බැලුවා. ඔය ගනුදෙනුව තියෙන බව. කර්ම ගනුදෙනුව තියෙනවා. එච්චර ඈතින් කරගත්ත කර්ම විපාකයන්ගේ සම්බන්ධතාවයේ වැදගත්කම ගෝචර වෙන ලෝකතරයක අපි ඉන්නේ. ඉන් එහාට අනන්ත ප්‍රමාණයක් දැන් ආවත් අර මහා කල්ප 61ක් ඈතින් එහාට විතර දැන් ඒවා ඉවරයි. ගන්න තිනේ අරන් ඉවරයි දෙන්න තිනේ දීලා ඉවරයි. හැබැයි ගල් වෙනු කල්ප 60 කින් මෙහා කාලය අඩ වෙනකන් ඉතුරු. හරල්පණු 90. මෙන්න මෙතර කාලය තුළ අපි තාතේ ලෙවිලා එනවා. ඒක කොයිතරම් දෙයක් අපි කරමුද තියනවාද? දෙපැත්තේ සම්බන්ධය අන්න ඕනේ සම්බන්ධ සාපේ. ගතේවා දෙනවා දුන්නේවා ගන්නවා. ওই ටික මුල් කරගෙන ගතේ දුන්නේ මොනවද? ඊට අනුකූල දේවල් වලින් තමයි ගැනීමයි දීමයි මේ ගල් දෙනු තියෙන්නේ. හිඟි ගානක් ගැවුවා නම් බැනනවා. ප්‍රතිඵල වශයෙන් හිඟි ලබන්න ඇනු බැනු ගැහුම් ලබන්න ඒකට හේතු ආකාරයට දුක් විඳිනේ. ඒවා සියල්ලම ඉවසගන්න. හැබැයි අවිද්‍යාව දුරු කරගන්න නැතුව. මම ගහන්නෙත් නෑ, වයින්නෙත් නෑ, හිඟි කරන්නෙත් නෑ. හැබැයි කවදා හරි ඔවුන්ට කවදා හරි ඔය ਵਿਚාරය. මම කරපේක උඩ සිද්ධින් සිද්ධ වෙයි. බලාපොරොත්තුවක් කැමැත්තක් ඇති කරගෙන මෙහෙම එනවා. අනාගතයේදී තමල්ලගේ ගැඹුම් බැවුම් ඇනු කන්න හේතුකාරකව දුගී දුපතික වෙලා අසන්නේ කියලා ඉඳ සසර ගමනක් දෙනවා ඉදිරියට. එදාට ආපහු ඇවිල්ලා අර විදිහටම අද ඔයගේ මාග්ගෙම තියෙනවා. උන්ගේ මාග්ගෙ තියෙනවා. මෙන්න මෙහෙම වෙන සිරි ක්‍රමයක් ඔය අනුදිනුව තුළ කර්ම කර දෙන්නේ සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? සමහරවල් බලු වැඩ කරලා අපිට ගෙන දී වෙවුන් බලු වෙලා අපි ළඟට අපහු ගන්න එනවා. අපි පැයට අරගෙන අසාධාරණ කරලා ඉතින් අනුන්ට හිඟි කරපෙව් ඒ චරිත ලක්ෂණයෙන් බලවාලු වෙලා ඉඳලා ගිරසන වෙලා පෙද ආචාරයක් අපි ළඟට ආපහු ගන්න. දුන්නේ වගේ. ඒවුන් තමයි අපි ගෙවල් වල ඉන්න සතු. චණ්ඩිකම් කරලා ලොකම් කරලා හිටා ඒක ගෙනා දීලා අපිට කඩ බොන දියව මැරලා ගියොත් එහෙම. අපේ අයියා සාමාන්‍ය කෙනෙක් චණ්ඩිය. අපේ අයියා නම් එහෙම ලේසි වෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කටව. අයියාගේ වනාර කර ඉන්න. අයියන්ටි මොකද කරන් ගිහලා මිසුන්ගේ බෙල්ල බෙල්ල ගහලා බෙල්ල වල උගේ අල්ටි ගහලා හා කපල්. උන්ට අඳගෙන අද්දේ. ඒ වලු වෙන. ඒක අකාල් කාගෙන හරි පියන්නම ගහන මැරලා ගියාට පස්සේ අපි දන්නේ ඉච්චරයි. පෙරදි විචාරය ඉවර. දීපය ගන්න පළුවේ පිරිස අතරට එන්න ඕනේ. පෙරු බලු වැඩේට බල්ලේ කියලා එන්න ඕනේ. දැන් මොකද වෙන්නේ? බල්ලේ කියලා බලු වැඩේ කියලා ඉන්නකොට ගෙදර ඉන්න එකට ඒ අයියා කියලා පේන්නේ නැතුවට අනේ මේ හේව බලු වැටියනේ අයියා අපි හදාගමු අරන් දෙහිද. ගෙනලා හදාගන්නවා උඩ සැරදේ. අපි ගත නැහැ උට කරනවා. උගේ චරියා බලු එක පිච්ච නිසා ඌ බල්ලා ආයෙ බලලා අපේ ගෙදර. ඒ අපේ නේ පිනගාඩ වෙයි. අපේ හරින් ඌට යම දෙන්න පුළුවන්. හැබැයි උට සබසම්පල් ලැබෙන විනේ හේතු ලැබෙනවා. උගේ භවය විනාශ කරන ශක්තියක් අවිත නැහැ. ඒක පිටින් චරියාරට. එන ඌ එක එකක් කරලා සුභතියට යවන්න අපිට බැරි වුණා. අපි දුන එක අපහු දීලා උට බල්ලෙක් කියලා සබසම්පත් දෙන්න අවස්ථාව හදලා දෙන්න පුළුවන්. ඒක ක්‍රමයක්. හැබැයි මං අවය කලේ අසාධාරණ කලේ මට ඕනකමකට නෙමෙයි. මගේ මේ පවුලේ උන් ටික බලා ඉන්න ඉතින් උන්ට කරන්න දෙයක් නැතුව ඒවා කරන් දුන්නේ ආදි වශයෙන් එහෙමත් මානසිකත්වයක් තිබුණා. සමහරලාට දෙන විනාගෙන ඊට පස්සේ එතන සුඛිත මිත්‍රලා හිනා ආරාධනා වෙනා කරලා සුඛිතේ දැන්නත් එතන හිතලා බලන්න පුළුවන්. ඒකේ පුද්ගලයන්ගේ තිබෙනා ෘටි වල ඇටි ඇටි ලැබෙන එකක් නිසා අපි බින්දුන්න පරිදි කරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි පිනක් දුනොත් එක අහක යන්නේ. එක්ක ඔහුට ඉන්න අධ්‍යාපක මුක්තිය ලබන සර සම්පත ලබන්න හිතුවේ. තියෙන දෙයක් අහන ගුණ ධර්මයක් ඇති જાතිය කෙනෙක් නම් ඒ පොඩ්ඩක් හරි නැවෙන කෙනෙක් නම් සුජාතිතේ යහපත් දේවල් කරලා දෙන වින පොඩ අනුමෝදන් කරගුවා පන්සලේ හැදිලා පොඩ මානසිකතේ සුජාතිත ගුණයටපත් වෙන එතන හේතු වෙන්න පුළුවන් ඒ වුණොත් අද්දා වෙනස් වෙන සුවතිය බෑවට එන්න ඒ ශක්‍ය ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඒ බුද්ධය හසු මේ කටහතු නෙමෙයි එක එක වෙන බාහිර හසු නෙමෙයි එimhe හේතු වාසනා තිබුණොත් ඒ බුද්ධිලයන් දුගතියකින් සුගතියට එන්න හේතු වාසනා ලැබෙනවා අර වගේ දීප දෙයක් තිබුණා. ඒ දීප කුටිලාගේ දෙන දේ අරගෙන ඒ පින්සක් තිබුණේ ශක්තිය. උඩ සැපසපත් ලබා ගන්න හිතුවා කියනවා. එහෙම කිසි දෙයක් නොකරපු කෙලෙහිට. හකින්නේ දෙන දේ ලබන්න වාසනාව නැහැ. එනමුත් ඒක අපි දන්නේ නැති නිසා තේරෙන ලෝක සතේින්ද පුණ්‍ය අනුමෝදනා කරනවා. අපි දන්නේ කොයි කාලේ කොයි කොයි විදිහ අපි අතුරු කාද හිමිකම් තියනවද නැද්ද? අපි ඒක දන්නේ නැති නිසා සියලුම ලෝක සත්වෙන්ට අපි ශක්තිය විදෝනවා වතුරනවා. ඒකයි ඉතින් පින් ගන්න පුළුවන් බැයිද කියන එක අපි නිගමනය කරන්න බෑ. ඔය කාරණානු ඔහුට හිමිකම් ලැබුණොත් ඔහුට ලැබි. හිමිකම් නැන්න නොලැබි. ඒ පිළිබඳව අපි නිගමනය කරන්න බෑ කර්ම විශ්ය අචින්ත්‍ය. අචින්ත කර්ම විශ්යත් ඒ අපි නිගමනය කරන්න බෑ ලොකුතරා විදානහතේ නමකයි ඒ නිගමනය කරන්න පුළුවන්. දැන් මේ තව එක කන භාවනා කරන කෙනෙකුට මුලින්ම සෝවාන් මාර්ගඵලයේ ලැබුණොත් සමන්ත මාර්ගඵලයක් ලැබෙන බව දැනගන්නේ කෙහෙද මම විතරලු විග්‍රහ කළා මගේ විග්‍රහයක් නෙවෙයි අපේ ධර්මයේ තුල තියෙන විග්‍රහයක් භාවනා කරමින් ඉන්න වෙලාවක ඒ මොහොතේ සෝවාන් වුණා කිව්වොත් මෙහෙම එකක් මේ බුදුදහම අපේ සූත්‍රයකවත් නැහැ ධර්ම ශ්‍රවණය කරන වෙලාවක සෝවාන් වුණා කිව්වොත් ඒවා ඕන තරම් දහස් ගණන් තියෙක දහස් ගණන් තියෙනවා භාවනා කර කර ඉන්න වෙලාවක කෙනෙක් සෝවාන් වුණා කියන කරා අපේ ධර්මයේ විරුද්ධයි අපේ ධර්මයේ තුල භාවනා කරමින් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ පිළිවෙල දෙයක්වත් නෑ. ඒක අපි දැනගන්න ඕනේ. භාවනාවේ පහතබ්බ දසනේ පහතබ්බ කියලා මේ පහ කරන කොටස් දෙආකාරයක් තියෙනවා. භාවනාවෙන් පහ කරනකොට දර්ශනීයද? දර්ශනීය පහ කරනකොට භාවනාවෙන්. සෝවාන් ඵලයේ දර්ශනීය මුල් කරේ ලබන එක. අකුරුදාගාමි අනාගාමි අරිහත් දෙක අනාගාමි දෙක භාවය නමුල් කරගෙන ලබන එක. අරිහත්ත්වේ ප්‍රඥා මුල් කරගෙන ලබන එක. මේ ප්‍රඥා මුල් කරගෙන ලබන එක භාවනාවේ බෑ. භාවනාවෙන් ලබන එක ප්‍රඥාවෙන් හෝ දර්ශනෙන් බෑ. දර්ශනෙන් මුල් කරගෙන ලබන එක භාවනාවෙන් හෝ ප්‍රඥාවෙන් බෑ. ඒකට මූලික වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය මූලික. දහම් දැකීමේ දර්ශනේ පහල කරන්නේ බුදුරජාණන් වහන්සේ හැරෙන්න. පතිබුදුන් වහන්සේලා හැරෙන්න සියලුම ශ්‍රාවකයෝ. ආපු ධර්මයක් වලින් තමයි ධර්මයට පහර කරගන්නේ. ධර්මඥාන ඒවා දහම් දර්ශනේ ලබන්නේ. ඒක බණ අහන වෙලාවකම සිද්ධ විය යුතු දෙයක්. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය පරතෝගෝලක ප්‍රත්‍යය තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ හා ධර්මාංක ධර්ම ප්‍රතිපත්තිය කියන මේ සෝවාන් වීමට අවශ්‍ය කරන අංග හතර හපිච්ච තැනක තමයි. සෝවාන් ඵලයේ 15 වෙනි. ඉතින් භාවනා කර කර ඉන්නකොට සෝවාන් ඵලය ලැබුණා කියලා කිව්වාම වෙනදී මොකක්ද තියෙන්නේ වෙන්නේ? භාවනා කරගෙන ඉන්නකොට සෝවාන් ඵලයේ වෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඒ වගේ කවුරු හරි බණපදයක් ඇහෙන්න ඕනේ. භාවනා කරගෙන ඉන්න කවුරු හරි යම ආරි උත්මේ දේශනා කරන ධම්පදයක් ඇහුණා. ඒ මොකද මේ සෝවාන් වෙන්න පුළුවන්. ඒක නේ කියන්නේ. ඒ මාත්‍රිය අවශ්‍යමයි. හැබැයි භාවනා කිරීමේ ප්‍රතිඵලය වශයෙන් සෝවාන් වෙනවා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. දර්ශන ඥානෙ ලබා ගැනීමයි සෝවාන් ඵලය කියන්නේ. ඒකේ කරන්නේ ධර්මයේ ධර්මයේ හැටියට දකින්න එකයි. ඉතිහාසයක් ඒකේ මුත්තක් ඇති කරන්නේ නැහැ. ප්‍රතිවේක්ෂා ඥාන සියුම්ම තියෙනවනම් ඒක නෙවෙයි රකින්න පුළුවන්. මම මෙහෙම බණක් ඇහුවා. ඒ බණේදී මට මෙන්න මේ වගේ වැටහීමක් ආවා. ලෝකේ යථා ස්වභාවය මට වැටහුණා. ඒ වෙලාවේ මට බුදුම විදියට මේ අබලාකුතු අතහැරලා ගියා. මේ ලෝකේ හරයක් නෑ කියලා වැටහීමක් ආවා. ඒ වැටහීමත් එක්කලා මහා ලෝකෙට හිලා හිටු ලෝකේ වටිනාකමක් නෑ කියලා මට වැටහිලා ගියා. මම නිදහස් වෙලා ගියා ඒකේ මනසට වැටහිලා. විශාල නිදහසක් අත්ලගෙන ඊට පස්සේ. මෙන්න මෙහෙම එකක් නම් කියන්න පුළුවන්. අය මේක අහගෙන ඉලා හැම කියන්නේ ඉන්න ඉපවවා. ඒවම පත්ත කැට වැඩක් වෙනවා. නැති උත්තර දාන මනුස්සයන් ප්‍රකාශ කරන්න ගියා දිනක පිළිවරක් තියෙනවා. එහෙම නැතුව තමන්ට අවාකව දිනවන් තමන්ට දැනගන්න විතරයි මේ කියන්නේ. ඔය කියන්නේ හරි පා කියන්නේ එපා කියන්නේ අපේ අය ගා තියෙන ලාභත්වය තමයි. කොහොම හරි තමන්ට සත්‍යයක් ලැබුණා නම් කොච්චර හොඳද කියලා නම් ඒ ඒ ආස්වාදය මුල් කරගෙන අනුන්ට නැතිව කොරලා කියන්නේ යනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද නැති උත්තරී මනුස්සයන් ප්‍රකාශ කරන්න ගියා ලබාරි පිළි හේතු ආසාව විතරම ඉර කරගන්න. ඉතින් ඔය අnder කියන්නම යන්න එපා. හැබැයි තමන්ට වෙනසක් වුණා නම් සතුටින් දැනගන්න. ලෝකේ කියන්නේ මේකයි කියලා මට වැටහිලා තිබුණේ නැහැ. හැබැයි මේ දේශනා කරගෙන කරගෙන යනකොට සැක නැතුව මේ ලෝකේ හැටියට මේකයි කියලා වැටුණා. අනේ එහෙම ලෝකෙකින් මේ අපි පේන්කලක යන්න හදන්නේ. එහෙම ලෝකෙකින් මේ පරපරා යන්න හදන්නේ මොනවද ලබා ගන්නද? මොන හරියක් ඇතිද මේ ලෝකේ කියන්නේ. මට මේ අදහස ආවා. ඒ අදහස ආවට පස්සේ විවිධ ලොකු බලාපොරොත්තු වෙලා වෙලක් නැති බලාපොරොත්තු වෙලක් විහිල්ලා ගියා වගේ ඈතුණා කියලා ඊට පස්සේ මල්ලකට එකක් ඉන්නේ. මට සාලි දහසක් ආවා. මෙන්න මේ බඳු ආකාරන්නා වූ ප්‍රඥාවට ගෝචර වෙච්ච අදහසක් මතුවලා ඉන්න පුළුවන් සෝවාන් ස්වභාවය. මෙන්න සෝවාන් ඵලයටපත් වීමේ ලක්ෂණය තවන්ට වැඩේ නෑ. හැබැයි මේක හඳපාන එකක් එහෙම නෙවෙයි අහගෙන ඉවෙලේ නම් මට කියන්නේ ඕක මටත් එහෙම නා ඕක මට ඇල්ල ගියා එකක් නා ඔයාට එහෙම කන්නේ නැහැ. අවංකව තමාගේ ඉතරේ යථාර්ථය වතුන්නේ. ඒක නිදහස් වුණා නම් තමන් නිදහස් වුණා කියලා තමන්ට දැනි. ඒ පළවෙනි නිදහස. ඒ තමයි සෝතාපන්න ඵලෙන් නිවන් දැකීම. ඔන්න ඔතෙන්ද පත්විච්ච කෙනාට දැන් පටන් ගන්නේ. මේ ලෝකේ කිසිම දෙයක් පළවෙන්නේ නැහැ. ලෝකේ ඉබාවිලා නැහැ. හැබැයි ලෝකේ අග්‍රස්ථානයෙන් අරගෙන ඉතිරව හිත පිටවල බැරුව යනවා. මොනම අධ්‍යාපකයකටවත් මොන තත්වයකවත්. අතරීම හැර නොවැල්ම හැර දීම හැර නිවියාම හැර තවත් මේ අල්ලගන්නේ යන කිරිම සනසුමක් ඇත්තේ නෑ කියනවා වලහ පෙන්න පයින් ගන්න. අවදාරි ඊදාරි මුදුමල් පෙත මුදුන් පෙත කත් හරියට පාලේ. මොකද බරහන්දරයක් යාත නෑ. පරවත්ති රහිත යන්වි ආධාරයක් ඕනේ නැහැ කියන තතරපත් උන. එතන බලන්නේ දුටුදහම් යලි සිහි කිරීම උපකරනවා. මොකද දුටුදහම්? ලෝකේ අනාතයි කියලා දැක්ක නිවන අනාතයි කියලා දැක්ක. මෙන්න බුදුදහම. ලෝක අනාතයි නිවනම අනාතයි නිවනම වෙත්වා නිවනම වෙත්වා අදහසයි. ඔක වැඩිට වැඩි ලෝක අනාතනාත හැදිනවා වේ. අතහැරි නොයලි මිදි නිදහස් එකම අනාතයි නතයි යනසයි කියලා වේ. කවුරු මොනවා ගත්තෝ වෙනස් කරන්නේ. මොන විදිහේ කතා කියලාවත් එකක් තියෙන්නේ ලැබුව අදහස් වෙනස් වෙන්නේ නැහැ. යථාකීත්‍යය කියලා දැකපු කෙනාට හිත හිත මොහොතක් පාසා වැඩින්නේ. ඉතන පරංගිනේ අකුරුලාගාමි වාගේ සකුදාගාමී ඵලය ලැබෙනවා. අනාගාමී මාර්ගයේ අනාගාමී ඵලය ලැබෙනවා. අරිහත් මාර්ගයේ වගේ වෙලා අරිහත් ඵලය වෙන දසක් ඉනවා. වැඩි ප්‍රදාම් ඇලු කරගෙන ඉන්න තරමට අප්‍රමාද වෙනවා. කොච්චර ප්‍රමාද වුණත් ඔහු කවදාරි අර කියන උත්තර දෙතර ඵලය ලබනවා. මේ අමතරව තවත් ක්‍රමයකින් මේක වෙන දැනගන්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව මේ ශරීරවල ඇතිවෙනා වූ උඩාම වගේ ඒවා ශරීරේ බර නැති වෙන ඒවා ශරීරය සහැළු වෙන ඒවා ශරීරයට සුවඳ දැනෙන ඒවා මෙහෙම ඒවා මේ කෙලවරක් නැති සමාධිය. පැවැත්මත් තිබෙන සමාධිවල. එහෙම සමාධි ලක්ෂණ පත් වෙනකොට ප්‍රඥාවෙන් ලෝක යථාර්ථය දැකලා අත්හැරින්න බැරි මිදියන පැත්තෙන් දහම් ඇස වහලුනේ නැත්නම්. ඒවට හැවරෙනවා මාර්ගඵල කියලා. ඒ තමන්ට උලා වෙන්න හේතු වෙනවා. පැවැත්මේ කිසිම ස්වභාවයක් මාර්ගඵලයක් නෙමෙයි. කොහොමද දැනගන්නේ? පැවැත්මට ගෝචර වෙති යම්කිසි ආස්වාදයක් ආවනම්. ඒ ආස්වාදයේ මතුනේ රූපයක් ඇතුලේ ඉඳ නැද කියලා බලන්න ඕනේ. යම් රූපයන්ගේ හෝ නාම ධර්මයන්ගේ ස්පර්ශයෙන් ලැබෙන ආස්වාදය. ඒ ලැබෙන එතෙන්දී මොනවද තියලා තියෙන්නේ? නාම රූප තිබිලා තියෙනවා. අර කන දිවනාදී ශරීරයේ මන කියන ඉන්දියන්ට ආයතන වෙලා තියෙනවා. සලායතන ලැබලා තියෙනවා. ඒවට ඒ දහම් ස්පර්ශ වීම නිසා ස්පර්ශින අපිට ලෞකික ලෞකික ස්වභාවය ලැබිලා තියෙනවා. අන්න ඒක සැප දුක උපේක්ෂා කියන ඒවායින් එකක් ආස්වාද වශයෙන් ලැබිලා තියෙනවා. එනග ලැබෙන වේදනාව. අන්නේ වේදනාව නිසා පැහැපත් පැහැදීමක් ඇතිවන ප්‍රසාදයක් ආව ප්‍රසාදී හෝ වෙන්න පුළුවන්. ඒ ප්‍රසාදිය මුදුන්පත් වෙලා ඉතින් ඒ වටපත් වෙන්න පුළුවන්. හැබැයි ඉල්ල තියෙන්නේ ලෞකික සුගති පැතක් නිසා. නිවනක් නෙමෙයි මොකද හේතුව? එතන රූප තිබුණා වේදනා තිබුණා සංඥා තිබුණා සංකාර තිබුණා විඤ්ඤාණ තිබුණා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ යම්තරකට නම් ඒක පංචස්කන්ධයක් නිසා නිවනක් වෙන්නේ. පංචස්කන්ධේ නිවන නෙමෙයි පංචස්කන්ධේ දුක්ස්කන්ධේයි. නිවන තේරුම් ගත්තා නම් ඒ ස්වභාවය රූප වලට දාන්න බෑ වේදනාවට දාන්න බෑ සංඥාවට දාන්න බෑ සංකාරවට දාන්න බෑ විඥානවට දාන්න බෑ රූප වේදනා සංඥා සංකාර විඥාන ඉක්මවපු දැනක් නිවන ලෞකික හැම සමාධියක්ම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල ඕක අපි සියුම් දැනක් නිසා මේ නිවනද මේ ලෝකෙ දිගේ තෝරගන්න බැරි අය ඔය එක එක ආස්වාද මට්ටම් වලදී ශරීරය සෑහළු වෙන මට්ටම් වලදී ඒ මාර්ගඵලයක් ලැබුණා කියනවා අදහස පතේ ඔකනේ හොඳට වාක්‍ය තේරුම් ගන්න ඕනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන නිවන නෙමෙයි කිය. සමහර අය පොත්ලිය තියෙනවා. වචනයකින් කියවෙන හැකි ආලෝකේ නිවනයි ප්‍රබස්වර හිත නිවනයි කිය. මේ පොත්ලිය බයි. වචනයකින් කියවෙන හැකි ආලෝකේ නම් ආලෝකේ රූපයක්ද නැද්ද? රූපයක්. ආලෝකේ දැනන වේදනාවක්ද නැද්ද? වචනේ කියන්න බෑ ආලෝකේ හැටි කියලා කියන. දෙයිලා තියෙනවා. දැනුනේ වේදනාවක්. මෙන්න මේම ආලෝකය කියලා මට මම දන්නවා මම ආලෝක කියලා දෙන්න බෑ එහෙම ආලෝකයක හැරිලා කියන. එයා දන්නවනේ සංඥාව. නේ ආලෝක සංඥාවක් එයාට තියෙනවා. හරි බැයි මනාපයි සාන්තයි ප්‍රණීතයි කියලා සංකාරයක් ගොඩ නැගුවා. ඒක ගොනු කරගත විඥානිකෝ වුණා. එනවරු රූප වේදනා සංඥා සංකාර විඥානික පහකට වචනයෙන් කියන හැටි ආලෝක කියන නිගමනය ගාමිස වෙන මොනවද නිගමනය කරන්නේ? ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන අතර දැන්න නිවන. ඔව් නිවන දැකලා ලෝකේ. ලෝකේ දැක නිවන කියලා හැටියි. කොහොමද නිවන? කොතර දියුණුද? ප්‍රබාසරිත නිවන කියන. දැන් ප්‍රබාසරිතද වේදා නැද්ද? සංඥා නැද්ද? මනෝ සංකාර නැද්ද? විඥාන නැද්ද? අවුලා වරණ දෙකක් තියෙනවා. වේදනා සංඥා සංකාර කරන ලෝකෙන්නේ. ලෝකෙටයි තියෙනවා නිවෙන්නේ තියෙනවා. දැන් වෙනද ලෝකෙටයි රූපක් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ, විඥානක් නැහැ. නාමයක් නැහැ, රූපක් නැහැ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව යම් තැනක නොපිහිටාද? නාම රූපය යම් තැනක නැද්ද? සසර වාසයක් යම් තැනක